අවුරුණීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩ පිළිවෙලේ ඇත්තටම කමික වශයෙන් ගන්නවා පළවෙනි දවසේ ඒ සඳහා අපි පළවෙනිම ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකින් ඉතින් ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා බලාපොරොත්තු වුණා ඒ ලිඛිත ප්‍රශ්නත් එක්ක අර දැන් ආරම්භ කරන්න. ඒ අතර වාරදී කාට හරි සභාවේදී ප්‍රශ්න අහන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ කරුණා කළා ඒකට ඉදිරිපත් වෙන්න ඒ සඳහා මේක ඇතුලේ මයික්ස් තියෙනවා ඒකෙන් කතා කරුවොත් අර වාර්තාගත කෙනෙකුට ලේසි නැත්නම් ප්‍රශ්නේ ඇහෙන්නට උත්තර විතරක් ලැබිච්චාම පස්සේ ඒ වාර්තා වෙච්ච වහන කොට ඒ කට්ටියගේ චෝදනාවක් තියෙනවා ඒකට අනුග්‍රහයක් වශයෙන් මයික් එක පාවිච්චි කරන්න කියලා ඉල්ලා සිටිනවා පළවෙනි ප්‍රශ්නේ මෛත්‍රී භාවනා වඩන විට උපචාර தত্ত্ব ඉක්ම අර්ථනා தত্ত্বයට වමනවා ගැනීම පිළිබඳව පහදා දෙනසේක්වා සම්පහන්සන தত্ত্বය යන්නද පැහැදිලි කර දෙනු මැනවි මේකෙදි මට ලී සූත්‍රයක් හම්බෙලා තියෙනවා ඒ මොකද මේ එක එක භාවනා එක එක එක එක නායි ප්‍රශ්නට උත්තර දෙන්න ගත්තාම අපි අර ඉදිරිපත් කළ දින ආනාපාන සති තේමාවෙන් පිට යන නිසා මේ ප්‍රශ්න බැහැර කරනවා ලේසි වැඩි. නැත්නම් මොකද මේ දවස් හත අට ඇතුළත මට යමක් කියා ගන්න හම්බ වෙන ඔක්කොම භාවනා ක්‍රම ගැන එක එක නැක එක නානවා. ඒකෙන් මට අදහස් කරලා තියෙන්නේ මේ අපි දෙන මූලික උපදේශ නෙමෙයි පිළිපදින්නේ gedirin genaව භාවනා කරන්න. ඒක අනුමත කරන්නේ නැහැ. ඒකට ඉංග්‍රීසියක් වශයෙන් මේ වගේ ප්‍රශ්න බහලනවා. යම් මේකෙන් ධර්ම දේශනාවේදී මට මේ මාත්‍රකාවතුණු මම වාගෙන සලකා බලනවා. ඒක නිසා මම ඉල්ලා හිටනවා මේ ධර්ම සාකච්ඡාවේදී අපි අර ඊයේ හවස උපදේශමාලාවේදී ප්‍රකාශ කළ පරිදි මෙහිදී අපි සතිය වඩන්න හදන්නේ. ඒ සඳහා අපි පොදු එහෙම සම්මත අරමුණක් වශයෙන් ආනාපාන සතිය ඉදිරිපත් කරලා තිනවා. ඒකේ අදහස් කරන්නේ ඔක්කොටම හරියන්නේ ආනාපානමයි මේක මේමයි කියලා. සමහර විටක සමහර අයට ආනාපානිය අල්ලන්නේ නැතුව මෛත්‍රී භාවනා හරියන්නේ තියෙනවා. ඒක මම මේ එහෙම උග්‍ර වැටේනවා කමඨාන් සුද්ධ කරන වෙලාවදී කියලා දෙනවා. නමුත් ස්වභාවයේ මෙහෙවීම මම නිතරම කරන්නේ අපි හඳුන්වා දීපු තේමාවට සමාන්තරව විතරයි. එහෙම නැත්නම් ගොඩාක් අතුරු මාතෘකාදිගේ අපේ භාවනා වැඩපිළිවෙල ඒ වගේම මේ ප්‍රශ්න චාරක වැඩපිළිවෙල යන්නේ ඉතින් ඒ නිසා මම දැනට මේ ප්‍රශ්න බැහැර කරනවා. මේක ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ how meditation help for the detachment with the loved ones? How can you develop compassion towards living by being mindful? Ah, මේක මම මේ ප්‍රශ්න කරපු එකනා මේකට ඉංග්‍රීසියෙන් උත්තර දුන්නාම උග දෙනකොට අසාධාරණයක් වෙයිද කියලා මට සැකයක් තියෙනවා. උග දෙනකොට තේරෙන්නේ නැති ප්‍රශ්න නිසා ඒ නිසා ප්‍රශ්න කරන එකට මේක සිංහලෙන් උත්තර දුන්නා කමක් නැහැ කියලා හිතනවාද නැත්නම් ඉංග්‍රීසියෙන් උත්තර බලාපොරොත්තු නම් කියලා මම සභාවෙන් දැනගන්න කැමතියි. ඒක මෙතනින් ටිකකින් නෙවෙයි දැනෙන්නේ නේද? ප්‍රශ්නය නැගෙන්නේ සිංහල මෙහෙමයි. කොහොමද මේ භාවනාවෙන් how meditation help for the detachment with the uh, loved ones මේ ප්‍රියංගෙන් වෙන්වීමක් සිදු වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ අපි දැන් ඉන්නේ ප්‍රියංගෙන් වෙන් වෙලා තමයි. දැන් තමයි අපි ඥාති පරිවර්තයෙන් උදා වූ වේවා මහත් වූ වේවා නෑපිරිවරෙන් උදා වූ වේවා මහත් වූ වේවා භෝග පිරිකරෙන් අයින් වෙලා ඉන්නවා ඒ නිසා භාවනා කරන්න යනකොටම මූලික පසුබිම සකස් කරනකොට සර්වචනාංශේ අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව කියනවා ඉතින් අපේ අපි ප්‍රිය කරන ඇත්තෝ ඒගොල්ලෝ කැමති නෑ මේ අරඤ්‍යගත වෙනවා අත වෙන්නේත් නෑ අත වෙනවට කැමතිත් නෑ ඒ වගේම ගහක් මුලට යනට කැමතිත් නැහැ. ශූන්‍යාකාර ගතවට කැමති. ඒ නිසා අපි ඒ අරණ්‍යගත වෙනකොට, රුක්ක මූලගත වෙනකොට ඉබේම අරගොල්ලන්ට ටටා කියන්න වෙනවා. ඉතින් මේක එකක්. දෙක මේ Taman සතිය වඩනකොට මම දැන් මෙතන කියලා ඒ වර්තමාන මොහොතට ගන්නකොට ඒ සතිය වඩන අවස්ථාවේදී වැඩින අවස්ථාවේදී හඳුන්වා දෙන අවස්ථාවේදී අපි මම කෙරේ අසතිය වඩනවා මම දැන් මෙතන කියන එක පිළිබඳ සතිය වැඩි වීම සඳහා අනිත් අයත් අසතිමත් වුණොත් මෙතන සතිය එන්නේ නැහැ ඒ නිසා බාහිර දේවල් පිළිබඳව අසතිමත් වීම නොසලකා හැරීම ඔළුවට ගණන් නොගෙන සිටීම බර නොගෙන සිටීම අනුව තමයි අපිට මේ වර්තමාන මොහොතේ හිත දාන්න පුළුවන් වෙන්නේ එතකොට සචේතනිකම් වාගේ ඒ අනිකුත් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම සිද්ධ වෙනවා. මේක භාවනා විදිය වෙන තමයි විපස්සනා දි කියන්නේ කාමසුඛමේ කාමච්ඡන්දයෙන් වෙන්වීම කියලා. අපි අපි ප්‍රේ ආදරය කරන කිට්ටුවන්තයගේ නියෝජනය වෙන්නේ අපි කැමති දේවල්. ඉතින් ඒ ගොල්ලන්ගෙන් වෙන් වෙනකොට ඒ කාමයෙන් වෙන්වීම සිදු වෙනවා. ඒ නිසා භාවනා විශේෂයෙන්ම සමත භාවනාවේදී නිවන ධර්මයන් වශයෙන් කාමච්ඡන්දේ දුරු කරනකොට ප්‍රියයන්ගෙන් විතරක් නෙවෙයි අපි ප්‍රිය අප්‍රිය දේවල් වලින් අපේ මනාපමනාපතාවලින් එහෙනම් අපේ පෞෂත්ව ලක්ෂණ වලින් පොඩ්ඩක් පැහැදිලි. ඉතින් ඒ නිසා කරගෙන කරගෙන යනකොට වෙන්වීම සිදු වෙනවා. හැබැයි යෝගාවචරය වග බලා ගන්න ඕනේ ඒක බාහිරයට නොඇඟෙන එහෙම නැත්නම් බාහිරයට පුළුවන් තරම් කෙනෙහින්නේ නැති තත්ත්වෙම කරගෙන ගියොත් ගොඩක් කල් භාවනා කරගෙන යනවා. බාහිරයට දැනෙන්න මේක කෙරුවොත් Tamante ඒගොල්ලන්ගෙන් බාධක එන්නේ ඉඳී තියෙන නිසා ඒක ක්‍රමයෙන් ඇඟට බඳන විදිහට ටික ටික ටික ටික භාවනාවත් එක්ක යනවා මිසක් ඒ ප්‍රියංගෙන් වෙන්වීම ප්‍රියංග තද බල දැනෙන්න පටන් අරගත්තොත් විශාල ප්‍රශ්නයක්. නිසා ඒක ප්‍රයෝගයෙන් කරන්නේ අවසර ඉල්ලගෙන මේමයි පොඩි වැඩක් තියෙනවා කරන්නම් කියලා කියාගෙන වගේ කරගෙන යන්න ඕනේ. ඒ නිසා එහෙම නොවුනොත් මේ භාවනා ප්‍රධාන වශයෙන්ම බාධා පැමිණෙන්නේ අන්‍යගමිකෙන්වත් අතුරුංගෙන්වත් නෙවෙයි ප්‍රියංගෙන්මයි. 200%ක්ම ප්‍රියංගෙන්. ඒ නිසා ප්‍රියංගෙන් වෙන් වෙනකොට මේ වෙන් වෙන්න ඕනේ මේ කොස් කායට කොස් කපන්න ඉස්සෙල්ලා පොතේ අතේ බෝතල් ටිකක් ගාගන්න. ඒ ක්‍රමය. අත ගන්න කොල්ල කොල්ල එක ඒක ගලවන්න හදනකොට අල්ල නැති ගෑනවා. ඒක ගලවන්න හදනකොට අල්ල නැති ගෑන නිසා හොඳම වැඩේ තමයි අති කොල්ල කොල් ටික ගාගෙනම කොස් කපන්න පටන් අරගත්තාම ලේසි ඒ නිසා ප්‍රියංගෙන් කතා කරනකොට මේ අතේ ලිහිස්සි ටිකක් ගාගෙන යනවා. How can you develop the compassion towards the, uh, living by being mindful? ඇත්තටම මුද්‍රජාන uh, මේකේ සිංහල තරගන ප්‍රශ්නලා තියෙන්නේ අපි කාට හරි අනුකම්පාවක් මෛත්‍රයක් කරුණාව ගැන කතා කරන්නේ කරුණාව වඩන්නේ කොහොමද සතියත් එක්ක කියලා. ඒ කියන්නේ සතිය කියලා කියන්නේ අරමුණ අරමුණ කිසි දෙයක් නැතුව මම දැන් මෙතන ඉන්නවා කියන එක. ඒතකොට ඒ හිතයි තව කෙනෙකුට අනුකම්පා හිත මිදයි. තව කෙනෙකුගේ දුකින් විඳීමේ හිත අතර සම්බන්ධතාවය ඇත්තටම මේ ප්‍රශ්නේ හරි බලංගුයි. මට ගණන් ගන්නකෝ ඒ ධර්මික හාමුදුරුවෝ ඔස්ට්‍රේලියානු ජාතිකේ 89 විතර වගේ ක්‍රිෂ්ණ මිත්‍රතුමා ලංකාවට ආවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ යහන්න ගියා. දේශනාවක් ගැත්තේ වුණා. ඒ දේශනවලට වෙන කාලේ ක්‍රිෂ්ණ මිත්‍රතුමා ලඟම දීලා තිබුණේ ස්ටේට් ගෙස්ට් හවුස් එකේ රාජකීය නවාතැන්පොළක රාජ්‍ය ඒ කියන්නේ රාජ්‍ය වශයෙන් තියෙන නවාතැන්පොළ කාටවත් යන්න දෙන්නේ නැහැ. ඊපස්සේ ධම්මිකහමතුරන් ඉදලා තියෙනවා අවසර නැතුව යන්න ඕනේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ සුදු හාමුදුරුවනේ හරි විප්ලවීය. යනකොට ගේට්ටු එක නම් කියවලු යන්න දෙන්න බෑ. මේක මේක කලින් අව මේ දින වෙන් කරගත්ත අය විතරයි යන්න දෙන්න යන්න දෙන්න බෑ කියලා. ඊට පස්සේ යාකිවල දැන් මේ ඇතුළේීමේ දොරෙන් බැලනකොට පිටවීමේ දොරෙන් මම අතුරුනොත් මොකද කියන්නේ කියලා. ඉතින් මට මේ දෙකම බලන්න කියලා තියෙනවා. මම පිටවීම දොරෙන් පස්සෙන් පස්සට ගියොත් මොකද වෙන්නේ කියලා. කීලිවල පිටවීම දොරෙන් පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සෙන්. ඊට පස්සේ අර ගේට්ටු ඉන්න එක නක් කියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ විහිළුයි. ඉතින් ප්‍රශ්නකුත් නැහැ සංඛ්‍යාවංශ නම් හැබැයි සංඛ්‍ය යන්න මාවල් වෙන්න වැඩ කරන්න එපයි කියලා මාව අහුවෙන්නේ නැති විදිහට කියලා කටයුතු කරනවා. යනකොට කිසිමුතුමා මෙයාගේ හොඳ විවේක ශාලාවක් රාජකීය අනුත්තර පස් හය දිනක එක්ක පුද්ගලික සාකච්ඡාවක් කියලා. මේ ශාස්ත්‍ර නන්දයන්ට පිටිපස්සෙන් ගිහලා වාඩි වෙලා ඉන්නකොට එයා මේ කර්මාව ගැන කතා කරනවා. බුදුමාකාර ඒ කතා කරනකොට මේ මනුස්සයස්තුල ඒක පිළිසෙට තේරෙනවා බුදුම පිළිච්ච ගතියෙන් කතා කරන බුදුමාකාර අහිංසක විදිහට කතා කරන ඒ වගේම ඒක නිකන් අල්ලලා පෙන්නනවා වගේ කරනවා. මතේ මේ ගන්න ධම්මික හැමතුරෝ සත්‍ය ගැන තමයි මුගක්ම සාකච්ඡා කරන්නේ. ඉතින් සත්‍යයෙන් කරන්නේ හිත හිස් කරන එක, කරුණාවෙන් කරන්නේ අනුන්ගේ කම්පාව අනුව අනුකම්පාවක් ඇති කරන එක. ඒ අනුව හිත කම්පා වෙන එකයි කරුණාවෙන් නෙමෙයි ඒ නිසා මේ ශාචවලු පස්සේ ඔක්කොම ප්‍රශ්න ආවනට පස්සේ මේ සතියයි අනුකම්පාවයි දෙක හරස් වෙනවා. හිස්සෙච්ච හිතකොයි හංගුම්බර හිතකොයි දෙක එක දිගට හරස් වෙන්නේ නැති කියලා. එතකොට ක්‍රිස්මතුමා බාලලා hina වෙනවා. hinaලා කියවල හිස්සෙච්ච හිතකින් විතරයි අනුකම්පා කරන්න පුළුවන්. අනිත ඔක්කොම නිකන් හංගුම්බර විතරයි සම්පූර්ණ ඊසිතකින් තමයි කාටරි අනුකම්පාවක් කරනවා ඒක සුද්ධ අනුකම්පාවක් වෙන්නේ අනිත් කලාර කරන්නේ ඔක්කොම කුලප්පුවක් ආවේග ජනක වැඩක් ඒකට නෙවෙයි අනුකම්පාව කියන්නේ අනුකම්පාව කියන්නේ සුද්ධ හිතෙන් කරන දෙයක් ඇත්තටම කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක් අනුකම්පාව කාටවත් කරන්න බෑ අනුකම්පාව කියන එක කෙරෙන දෙයක් ඒ දුක දකිනකොට ඒ Taman තුලින් ඒකට හිත ඒ සඳහා ඒක දිහා බලන්න ඕනේ අක්ෂග්‍රාහීත්වකින් තොරව මගේ කෙනා නිසා හෝ මට උදව් කරපු නිසා හෝ නෙවෙයි ඒ හරි අවශ්‍යතාවය හරියටම දකින්න පුළුවන් වෙන්නේ සතියට විතරයි කියලා hina වෙලා කිව්වලු ඒ අනුකම්පා සතිමත් හිතද විතරයි අනුකම්පා කරන්න පුළුවන් වෙන්නේ අනුකම්පා කරන්න පුළුවන් හිත සතිමත් හිතක් තමයි කියලා එල මට කිව්වා මට මෙලෝ දෙයක් තේරෙන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ අනුකම්පා කියන්නේ හැඟුමක් ආවේගයක් සතිය කියන්නේ හිසිතක් ඉතින් මේ දෙක ගලපන්න බෑ කියලා නම් ඒ ස්වාමීන් වහන්සේ මට උත්සාහ කරා කියලා දෙන්න අපි සම්පූර්ණ හිත හිත හිස් කරලා පූර්ණික මොළලින් තොරව හිටියොත් විතරයි ඇත්ත ඇති හැටි දැකලා අනුකම්පා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අනුකම්පා කරනව නෙවෙයි කෙරෙන. අපි හිතලා කෙරුවා නම් ඒ කරන්නේ අනිවාර්යයෙන්ම අපේ ලාභයට තමයි. අත්හත් වඤ්ඤා අසුචි මනුසා කීය කරයි අපි හිතේ ලාභයකට එහෙම නැත්නම් මොකද කියන්නේ? තමන්ගේ අතවාසියක් වල තමයි අපි යො කරන අනුකම්පා. සතියෙන් සිද්ධ වෙන අනුකම්පාව කිසිසේත්ම බුද්ධලයා බලලා නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේ හිත ඒ කම්පාව අනු අනුකම්පාවකට වෙනවා. ඉතින් නිසා මේ සතියයි මේ කරුණාවයි කියන දෙක බුදුචාන් වහන්සේ විස්තර කරනවා යම් කෙනෙක් සතිමත් නම් භවණක් තමන්ට තමන් අනුකම්පා කරගන්නවා සතියෙන් තොරව කරන හැම කටයුත්තකින්ම තමන්ට තමන් අහිමියක් කරනවා. සතිමත් චිත්තක්ෂණේ විතරයි තමන් තමන්ට අනුකම්පා කරගන්නේ. සතියෙන් ඉන්න හැම වෙලාවකම අපි හිතලා කරන හැම දෙයකම චේතනා සහිත හැම දෙයකම අහිමියක්මයි සිද්ධ කවදාක හිතලා හොදක් කරන්න බෑ. හිතලා කරන හැම දෙෙම අතපය කපගෙන ඉඳලා. වඳුරට අරුවිච්ච දැලිපියක් වගේ නොහිත සිද්ධ වෙන දෙයක් තියෙනවා. මේ අපේ ඇතින් සිද්ධ වෙන දේ එතනදී විතරයි පව් සිද්ධ නොවි තියෙන්නේ. අනික කරන හිතලා කරන සෑම දෙයකම පව් පැත්ත වැඩි. මම දන්නවා මම උසාවියට නැගුවා වගේ ඕගොල්ලෝ තුල උගාක්ම වෙලාවේ ප්‍රශ්න නගිනවා මේ කතාවට විරුද්ධව. නමුත් අපි දවස් 7-8ක් එකට හම්බ වෙන නිසා අපි දිගට මේ මාතෘකාව ගෙනියනවා. හිතලා කරන විශේෂයෙන්ම කෙලෙස් බරිත හිතේ හිතලා කරන සෑම දෙයක්ම දුවන සංස්කාර වලටමයි හැම සංස්කාරයක්ම තම සංසාරෙ දික් වෙනවා තමන්ට ඇහෙන්නේ. අපි උත්සාහ කරන්නේ මොනවාක්වත් නොකර ඉබේ වෙන දේ දිහා බලන්න ඉච්චරම තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. දික් මේ කරණීය අක්ක කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ ආදී ගුණ 14ක් පෙළලා තියෙනවා. තමන් තමන් අනුකම්පාවෙන් එකම දෙයයි කරන්න තියෙන්නේ සත්‍යමත් වෙන එක විතරයි. ඉන් එපිට කරන සෑම දෙයකින්ම දැන හෝ නොදැන කෙනහිල්ලක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දවස් 10 දවස් 7 උත්සාහ කරන හැකි තාක් දුරට සත්‍යමත් වෙලා තමන්ගේ අභිවෘද්ධිය තමන්ගේ අනුකම්පාව අත්ත සිද්ධිය කියලා කියන එකට අත්ත කුසලයේ කියලා කියනවා. ඒ දේ සාක්ෂාත් කරගන්නයි මෙන්න මේ විදිහේ අත්ත සිද්ධියක් අත්ත කුසලයක් හදාගත්ත මිනිහෙකුට විතරයි අනුන්ට අනුකම්පා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නිකන් විකාරයක් කරන්නේ. අපි මේ අත පිච්ච පිච්චි ඉඳන්නේ අනුන්ට උදව් කරන්න හදනවා කියන එක වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම තමන් සැනසෙන්න ඕන, තමන් අනුකම්පා කරගන්න ඕන තමන්ද. ඒ අනුකම්පා හිතේ නිකන් හිටියත් පිච්චි. ඒ වගේම අනුන්ට මේ අර්ථ සිද්ධිය සිද්ධ වෙනවා. වචනයක් කතා කරත්, ක්‍රියාවක් කරා කරා හිතක් හිතුවත් මෛත්‍රී හිතෙන් විතරයි අපිට කෙනෙකුට අනුකම්පා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි හිතලා කරන අනුකම්පා බොහෝ විට ද්වේෂයේ වංචාකාරී ස්වභාවය. අනුකම්පාවේ එහා පැත්තේ තියෙන ද්වේෂය. ද්වේෂේ වංචනික වෙනකොට අනුකම්පාව කියන දෝසං වංචේති කියලා අපේ අතුවාචාර්ය මාසල සඳහන් කරලා තිනවා මේක ටිකක් ලෝකේ පවතින සමාජ ධර්මත් එක්ක ගැලපෙන්නේ නැති වෙයි. නමුත් විපස්සනායි බලනකොට අපි මේ කෑකොත් සංගාගෙන මේ අනුන්ගේ දුක නිවා ගන්න උත්සාහ කරන්නේ තමන්ගේ කිච්ච මරගාදේ තියන අනුන්ට පරකාශයට කරන වැඩක් මිසක්. ඉතල තමන් දැනසෙන එක තමයි මේ සතියෙන් කරන්නේ එතකොට ඒ බුද්ධියට සුදුසුකම් ලැබෙනවා Tamanට අනුකම්පා කරගන්නත් අනුන්ට අනුකම්පා කරගන්නත් ඒක නිසා මේක මේ වචන ටික විතරක් නෙවෙයි අපි උත්සාහ කළ බලමු මේ දවස් ටිකේ කොච්චරක් අපි සතිමත් වෙන්න වෙන්න කොච්චරක් අපිට අපේ තුලින් පවු නොකිරීමේ උපක්‍රමය අරා Tamanටත් අනුන්ටත් අනුකම්පා වෙනවා මෛත්‍රිය මෛ අනුකම්පාව කියලා කියන්නේ කරුණාව සිටිනවා ඊචා ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උසස්න වල සිත සමාදන් වෙන පසු හිඳීමේ සුදුසු නොවන බව අප ඉගෙනගෙන නැත. ඉන් අදහස් කරන ධර්ම කරුණු මොනවාදයි පහදා දෙන්න මැනවි. මේක ඇත්තටම අනති නිහතමානීකම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. මේ උසස්න මහසුන් කියලා මේකේ සඳහන් කරලා තියෙන්නේ පල්ලංක අසන්දි දීකාසන අපි කවිච්චි කියලා කියන්නේ. අන්න ඒ වගේ දේවල් ඒව ඇත්තටම මේ රාජකීය සිංහාසන වගේ බොහොම උජාරුවත් දෙයක් තියෙනවට මහාසුන් කියලා කියනවා. උසසුන් කියලා කියන්නේ ඉඳගත්තාම තමන්ගේ ආසනෙක ඉඳගත්තට පස්සේ මේ ධනියට වැඩි උස් ප්‍රමාණය. තමන්ගේ ධනිය මට්ටමට බිමති පහම ඒක සාමාන්‍ය බොහෝ විට රියනකට වැලමිට ප්‍රමාණයක් වගේ තමයි මෙතෙන්ද පව පතරට තියෙන කකුල් දෙක බිම තිබ්බ කකුල බිම තිබ්බහම ධානීය ප්‍රමාණය තමයි ඒ දක්වා තෙනවා සාමාන්‍ය ආසනකට ගන්නවා ඊට වැඩි උස්ස උස්සව උස්සසුන් ඒ වගේම අර උජාරුවට තෙදට හදලා තිනවා මහසුන් කියලා ගන්නවා ඒව ගත්තාම මාන්නේ අනිකට උසස්කට සැලකීම් වගේ කෙලස් දෙකට සම්බන්ධයි ප්‍රමාණ වශයෙන් පෙළලා තියෙන්නේ මේ කකුලේ උස කකුලේ උස ප්‍රමාණයට තියෙනවනම් ඒක පාවිච්චි කරනවා ඊට උදේව්වා මහසුන් උසසුන් වලට වැටෙනවා. ඒ වගේ ඉඳ ගන්න එපයි කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්කේ දිහා සක්මනේදී හැර අනිකුත් එදිනෙදා වැඩ කටයුතු වලදී පිරිසිදු කිරීම වලදී සත්‍ය පවත්වා ගන්න කෙසේද? මේ කොහොමවා ක්ලේශී සංසන්දනය කළ වෙනකොට සක්මනේදී සත්‍ය පැවැත්වීම අනුව මොකද සක්මණේදී අපි වැඩ කීපයකට දොර ඇරලා තියෙනවා. ඇස් දෙකක් ඇරිලා තියෙනවා. අවශ්‍ය නැහැ රූප බැලීම වෙන්න පුළුවන්. ඒදි මහණ ඇවිදිනකොට කන් දෙකේ ශබ්ද ඇහෙන්න පුළුවන්. ඒ වගේම චේතනාපූර්වකව වම දක්න ක්‍රියාත්මක කරනවා. එතනදී අපි සතිය සඳහා ගන්න චේතනාපූර්වක කරන වැඩේට. ආයත බීමේ ක්‍රියාවට. ඒ වගේ ඉදිනදා කටයුතු වලදීත් අපි බොහෝ වැඩ කරනවා. සාධාන රූප බලනවා, ගන්ධ රස බලනවා, පහස ලබනවා. ඒකෙදි තමන්ගේ චේතනාව චේතනාපූර්වක ප්‍රධාන කරන වැඩේට අනුව පවතින ගැටුම සිහිය ස්පර්ශය අනු තමයි මූලස්ථානය ගන්නෙ ඒ නිසා පිරිසුදු කිරීම වලදී ඉංගන් ටිකක් හොදනවනම් ඒ වෙලාවේදී තමන් බල බල ඉඳලා පුළුවන් විවිධ සත්‍ය එනවා රූප බලනවා වෙන්න පුළුවන් නමුතර අත ඒ පීජිකෝ පොළ ගැටෙන ගැටුමේ එහෙම නැත්නම් හැපුමේ තමයි සත්‍ය පවතා. ඒක නිසා මේ සක්මණේදී ගත්ත සතිය තමයි ලේසි මේ එදිනදා ජීවිත දක්වා පතුරුලා ඉතිරලා බලන්න. I think කාට හරි විස්තර කරන්න පුළුවන් මේ ප්‍රශ්න කරන එක්කනට රූප පෙනෙති ශබ්ද ඇති කොහොමද සතිය පවත්න්නේ සක්මණේදී කියලා නැත්නම් ඒ අත්දැකීම ඒ අනුව නම් කියලා දෙන්න පුළුවන්. ඒක එදිනදා වැඩවලට පාවිච්චි කරන්න මෙන්න මෙහෙමයි. ඉතින් ඒ නිසා මේ මුලදී විශේෂයෙන්ම කතා කරමින් වැඩ දෙක තුනක් එකට කරන තුන් හතර දිනක එකතු වෙලා කරන වැඩ පිළිබඳව අපේක්ෂා තියන්න එපා කියලා. තනියම Taman නැවතිල්ලේ කරන වැඩ පිළිබඳව තමයි ඉස්සල සතිය පිටවන්න කියන්නේ. එතකොට තමයි මේ දිනදා වැඩවලදී ටික ටික ටික ටික අධිෂ්ඨානයක් ඇතිෙන්නේ චිත්ත ශක්තියක් එන්නේ පොදු වේදන වැඩවලදී සතුන්කක් ඇතිවෙනවා. කතා කරමින් කරන වැඩවලදී සතිය රාමුක කරන අමාරුයි. ඒ වැඩ ගොඩක් ඒක කාලයක් ඇතුළත ගොඩක් වැඩ කරන අපි කියන කලබලින් කරන කොටත් බෑ. සතිය පිටවන්නේ කියන්නේ ඉතින්දා වැඩවල තනියම Tamanට විතරක් පාලනය කරගෙන කරන්න පුළුවන්. එකවරකට එකක් කරන වැඩවලදී පිරිසුදු කිරීම වලදී කරන්න පුළුවන්. අතුබතු ගන්න වෙලාවක හෝ පිනක් හෝ පොහොදන වෙලාවක හෝ Tamanගේ මේ වැඩ කොටස කරන ගමන් අධිෂ්ඨාන කරන මේ වැඩ ඉවරන තමයි සතියෙන් කරනවා කියලා පිසිදු කිරීමේදී හොඳම එක තමයි මේ වැඩේ කරනකොට තමන්ගේ නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දෙනවා. කෝපයක් පියානක් හොදනකොට ඒක මෙච්චර ශබ්ද කරන්නේ නැතුව හොදන්න බැරිද? විදුලක් අතු ගන්නකොට මේ පැදුරක් අකුලනකොට හොඳට බලන්න කිසිම ශබ්දයක් නැති වෙන්න අකුලන්න පුළුවන්. ඒක තමයි ඒකේ තියෙන දක්ෂකම. මේක බස බස ගාලා එහා පැත්තට මෙහා පැත්තට අකුලන්න පුළුවන්. ඉතින් ඒකෙදී වැඩි හිටියන් ඉන්න තැනක දූවිලි කියන තැනක අර විදිහට පැදුරක් අවශ්‍යන එක අගෞරවයක් කරන සභා ගෞරවය කැඩිල්ලක් කරන වැඩිහිටියට කරන නිග්‍රහයක් කරන ඒ ශා ගුරුමි වන්දනා කරන්න ගියාම ඒ මනුස්සයා වන්දනා කළේ වෙනකොට ඒ ශාසක කියනවා මෙයාට භාවනා කළා ආගියයිද නැද්ද කියලා. පත්කටි බිමර දාන්න කියලා කියන්නේ වාඩි වෙලා ඉවර වෙලා. ඒ මොකද නිටතරම දූවිලි රටේ. වියේ ඉතින් පත්කටි බිම කියන්නේ දූවිලි වශයෙන්. ඒක දිගාරන්නේ මේ අර ගෝදම්බ රොටි ගන්නවා වගේ නෙමෙයි. ඒක දිගාරෙන්න දූවිලි ඇවිස්සන. ඒකලිල වන්දනා කරන්නේ තුන් සැරයක් නැමිලා වන්දලා කරලා ඉවර වුණාට පස්සේ ඒ සෝනත් ආන මොකට දාවේ කියලා නිකන් වන්දනා කරලා යන්න කමන්නේ. භාවනා කරන්න ආවනම් කියන බෑ. ඒ ඉරියව්වෙන් කියනවා මේවස ගෞරවේ තියනවාද සතියෙන් ඉන්නවාද එච්චරයි. ආයෙත් පස්සේ ඔහොම නේ රහත් තුනත් ඒ සෝනත් ආය ගණන් ගන්න. ඉතින් ඊට පස්සේ අහගන්න එක කොහොමද ඒ කරන්න කියලා ළඟින් එක්කෙනෙකුට කියලා දෙනවා හාමුදුරුවනේ ගාන්නේ ඉන්නේ මෙහෙමයි. කතා කරන්නේ මෙහෙමයි. ඇත්තට එළන්නේ මෙහෙමයි කියන එක කියලා දෙනවා. අපේ පාසකම්මලා තුන් දෙනෙක් ගිහිල්ලා හිටිය මං ඉන්නකොට චමීයටයකට මම ගියා දවස් තුනකට පස්සේ ඒතන ඒ උපාසකමාතු උදාට කැසට් එක දාන හමුදුරුව මම දැකලා කියනවා අනේ අනේ මේ කටට කියන්නු මේ බණ කියනකොට කකුල් දෙක ඉස්සරහට දාන්න. බුද්ධුම හිරි වැටිලා. සංඝයා දිහාට කකුල් දෙක දික් කරනවා. බණහනකට කකුල් දෙක දික් කරනවා. අර ඒ ලොක්කනේ මේ කතා කරේ දෙවෙනි ආමතුරු කිව්වා මම කැසට් එක දීපුවා තුවක්කු දෙක වගේ දික් කරගෙන ඉන්නවලු කැසට් එක දිහාට කකුල් දෙක. තුන් දෙනා මේකයි. ඉතින් මම කව මේ ලංකාවට ගිහිල්ලත් මට බැනුම් අහන්න ඕකේ මම දැක්කොත් කියන්නම් මට නම් බෑ. ඊනිසා වේ මේ මම මේ පාත කම්මල ඇත්තටම නිග්‍රහ කරන්න නෙවෙයි වැඩි කරන්නේ. නමුත් බුරුම කෙනෙක් දැක්කොත් කාගෙන් ගියාම කකුල් දෙක දික් කරගෙන ඉන්නවා. ඒක ඒ මනුස්සයාට කරන තද්දම තද නිග්‍රහයක් තමයි. ආයේ පොඩි එක්කට ඔළුව අත ගෑවොත් විශාලම නිග්‍රහයක්. ඒ නිසා පොඩි කාගේ කාලේ ඉඳලම ඉඳ ගන්නකොට කකුල් දෙක දික් කරන්න දෙන්නේ. මේක නිසාදෝ මේක නිසාදෝ අනගාරික ධර්මාසෝම බණ කියනකොට කොච්චරද බැලලා තියෙනවා කකුල් දෙක තුවක්කු දෙක දික් කරගන්න. තුවක්කු දෙක අකුල ගන්න. ඉතින් අර තමයි බඩ දරුවා අම්මලා මට දරුවෝ තියාගෙන මිනිස්සු ඉතින් ඔය දික් කරන ඉනකොට ගත්ත ගමන් බයි. ඒකනකොට ඒ හැඩයක් තියෙනවා. වැඩක් කරනකොට ඒ හැඩේ නැති වුණොත් ධර්ම කවුරුත් නැති වුණොත් ඒ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ බණ කියන එකට වරදී. බණ කියන එකට ආපත්‍ය සිද්ධ වෙනවා. අහන එකට නෙවෙයි. ඉතින් ඒක වැඩක් කරනකොට තමන්ගේ නිකුත් වෙන ශබ්ද ගැන නිතර සැලකිලිමත් වෙන්නේ මම කීපතාවක් කියලා දෙනවා අලුත් කුටි හැදුවට පස්සේ මම ලොකු සංස්කෘතික උපස්ථාන ගියා. ලොකු සංස්කෘතියේ නිතරම කියනවා තනියම කුටි එනකොට හරි ගමන්න හයිජින් එකපාරට කැස්සක් ආවොත් ඒක පහට ලැජ්ජාවක් වෙනවලු මම වැඩි හිටියෙක් කියන තැන අහින්න හොදලා කියලා. ලොකු සංස්කෘතියට වැඩි වැඩි හිටියෙක් නෑ. ඒ කුටි ඉන්නේ ලොකු සංස්කෘතිය විතරයි. ඒ අර බොරු දෙලා තියෙන හැටි. නිකන් අර ගිහිල්ලා එකපාරට ලයිට් එක දැම්මොත් මට දැකයක් හිතෙනවලු වැඩිහිටියකින් අහන්න නැතුව ලයිට් දාන්න හොඳ නැහැ. ජනේලෙන් වහන්න හොඳ නැහැ කියලා. ඇත්තටම ලොකු සංසම තමයි වැඩිහිටිය. ඒ වුණත් පුරුදු කළ තියෙන හැටියට කිසිම දෙයක් කරනකොට ඒකෙන් වරද්ද ගන්න තියෙන අවස්ථාවල් ටික වැලැක්කිල්ල විතරමයි භවනාට. කරන පින් ගැන කතා කරනවා. කරන පිනක් නෑ අපි අතින් කෙරෙන්නේ තකතිරුකම් පමණයි. එකයි කරන්න පුළුවන් භවනා කරනකොට ඒ තකතිරුකම් අඩු කරගන්න. හිතලා කරන ඕනෙම දෙයක් තකතිරුකමක් කියලා හිතන්න. මම උත්සාහ කරනවා මේ දවස් හත ඇතුළත ඒ ටික ඔප්පු කරගන්නන්න බණින්. නමුත් වැඩක් කරනකොට පවු නොකිරෙන තාලෙට. එහෙම නැත්නම් අපි මෙතෙක් කල් තිබුණේ ගොර හැඩිකම් කලබල ගති අඩු කරගන්න තාලෙට ගියොත් අන්න කුසලයේ කියලා කියනවා. සම්පපාපසා කරන විතරයි මේ භාවනා විදිය අපි කරන්නේ. හිතලා යමක් කරා නම් කක්ක කියලා හිතනවා. කක්ක දෙතනේ ගහගත්තයි කියලා හිතනවා. භාවනා කරන හිතලා කරන සියල්ලම නැතර කරලා ඉබේ කරන දේ දිහා 100 200ක් ගෞරවයෙන් බලා සිටිනවා. ඒ නිසා ඉතින් දැන් වැඩවලදී ගොඩාක් පුළුවන් මේ මේ වගේ තැන්වල මොකද එහෙම එකපාර අපි ගෙදර දොරේ අපි හැසිරීම වෙනස් කරුවොත් ගෙවල් දොරවලින් නැත්තෝ අපි දිහා වපරයෙන් බලනවා. මෙතෙන් ආවට පස්සේ පුළුවන් හැමදේම කරන්නේ එළඹ සිටි සිහියේ ත්‍රිවිධ රත්නේ වැඩ ඉනවා ත්‍රිවිධ රත්නේ ගෞරව වෙන විදිහට කටයුතු කරනවා කියුවාම ලොකු නිහතමානිකමකුත් තියෙනවා මන් දකින්නේ ඒකෙදි අනිසද්ද කරනවා වැඩක් කරනකොට ඒකේ පවතින නිසද්දකමයි ඒ වැඩේ හැඩේ කියලා එකක් තියෙනවනේ. ආන්ගේ දේ දන්නවනම් මම හිතන්නේ භාෂාව දැනගත්තේ ඕනේ ඕන જાතියක ඕන සෙනඟක් එක්ක හැසිරෙන්න. කිසිසේත්ම භාෂාවක් අවශ්‍ය කරන්නේ නැහැ. තමන් ගිය තැනක හැසිරෙන හැටි දන්නවනම් කවදාක ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙක් උදව් කරනවා. හැබැයි කලබල කියනවනම් මොන භාෂාව දැනගියත් මොන ඩිග්‍රී තිබ්බත් මොන ගෞරවය තිබ්බත් මිනිස්සයා බලනකොට බලන්නේ පුංචි කළා තමයි. ඒක ඒකයි ඒ සංහිඳියාව නැවතිලි වැඩ කරන එක තමයි ගොඩක් ඉදිරියට වැඩවලට අපි ඉගෙන ගන්න මෙහි. ගරු ස්වාමීන් වහන්සේ පරියන්කේ භාවනා කිරීමේදී ආශ්වාස උලංගනද නාසය කෙලවර වැඩිම වෙනුවට ඊට මතක් ඇතුළතින් ස්පර්ශ වීම දැනේ. එහිදී ඇතම් අවස්ථාවල දහස් ලක්ෂණ වැටේ. එහි වරදක් ඇද්ද? එසේනම් කරුණාකර පැහැදිලි කර දෙමින් කවුරු ඉනිලා සිටිමි. මේ ප්‍රශ්නේ රචනා වෙලා තියෙන්නේ මොකද්ද චිත්‍ර රූපයක්ම වාගෙන මෙහෙම විය යුතුයි කියන එක. භාවනාදී මෙහෙම විය යුතුයි කියලා මොකක් අහන්නේ. භාවනාදී තියෙන්නේ ඇති හැටි දැකලා විතරයි. ඒ නිසා ආනාපාන කරනකොට මේක නහතේ කෙලවරම වැඩි යුතුයි කියලා දෙයක් නැහැ. වදින්නේ කොතනද කියලා දැනගන්න එක විතරයි. ඒ දේ එහෙම හිතලා නෙවෙයි ඒක වෙනවනම් 100%ක් හරි. එතකොට ඒ නිසා නාසික කෙලවර නැතුව ඊටමදක් ඇතුලෙන් දැනවයි කියලා එකේ කිසිම සැක උපදවන්න දෙයක් ශ්‍රද්ධාව පිළිහෙන දෙයක් නෑ. ඒ වගේම දැනකට ධාතු ලක්ෂණ වැටෙනවා නම් හොයන්න යන එක නෙවෙයි තියෙන්නේ වැටෙනවා නම් හොඳයි. ඒ නිසා මේකෙදි පැහැදිලිමකින් තොරව මේක මේ දිගට මේ විදිහට ඉදිරියට යන්න කියලා මේ විතර යන්න කියන්නේ. පින්න ස්වාමීන් වහන්සේ රහත් මඟට එළඹීමට සමාධිය අවශ්‍යමද වෙනත් ක්‍රමයක් තිබේ නම් අපේ තන කම්පාවේ ඒ පහදා දුන්න මැනවි බැරිම නම් කිසියෝ සමාධිය ලබා ගැනීමට දිරිදරන. මේ ඔපරේෂන් එක කරන්න ඉස්සලා සීවට්ටණයක සාමාන්‍ය සම්ප්‍රදාන කුල වෛද්‍ය විද්‍යා ස්වභාවය. නමුත් යුද පිටියේ ඔපරේෂන් තියටර්ස් නැහැ. අමාරු නම් කුඩාරොන්ට ගත්ත කැපුවා. ඇනස්තයිස් කර කර ඉන්න වෙලාවක් නැහැ. කකුල අමාරුයි කකුල ලේ යන වැඩ කැපුවා. කකුල වල බ්ලේඩ් දැම්ම ඇනස්තයි කරන මේ වගේ සමහරොන්ට පුළුවන් ඔය අපි දන්න හිතාගෙන ඉන්න සමාධිය නැතුව කෙලින්ම රහත් වෙන ගති තියෙනවා අද උදේත් අපි අර බණක් අහුවා ඒක අර බාහිර දාර්ශනිකය වගේ බාර ඉඳගෙන හිට ගතියක් සීල් සමාදන් වෙච්ච ගතිය සමාධි වල උගතිය මොකක්වත් නැහැ බණ අහක ගොයි එතනම අනිවල් ලබලා තියෙනවා එතනින් ගියාම සම්තතිය මිතුමයි කතාවේ සෝපාගේ කතාවේ මතජාරාවේ කතාවේ එහෙම පේන්නේ නැහැ පංචීල අරගත්තා ඊට පස්සේ මෙච්චර සමාධිය වැඩිවා ඊට පස්සේ විපස්සනා ඥාන වැඩිව මොනවත් නැහැ නිවන් ලැබීම සිද්ධ වෙනවා ඒ කට්ටියට ලොකු සංසින්න කාර්යය අදිෂ්ඨාන මට්ටමින් සිද්ධ වෙනවා කියලා සීලයක් පිළිටන්නේ අදිෂ්ඨාන මට්ටමේ සමාධියත් අදිෂ්ඨාන මට්ටමින් පිළිටනවා මොකද පෙරකල පුරුද්ද නිසා නමුත් බලාගෙන ඉන්න කෙනාට පේන්නේ සීල අවස්ථා සමාධි අවස්ථා කෙලින්ම අවබෝධ වෙනවා ඉතින් ඒ වගේ උගදෙනෙක් ක්ෂණික ඉන්දියාප ක්ෂණික පොල්කිරි වගේ ක්ෂණික ක්‍රම වලට රහත් ඵලයේ බලාපොරොත්තු වෙනවා. ලැබෙනවා නම් හොඳයි. ලැබෙන්නේ නැත්නම් ඊගාට තියෙන එක කරන එකයි තියෙන්නේ. ඉතින් පාවොක්සයිඩෝ කොහොම දීර්ඝ භාවනා ක්‍රමයක් උගන්නේ. ඉතින් උන්වහන්සේ ළඟට ආවම හැම කෙනාම වාද කරනවා. ඇයි මේ කෙටි ක්‍රම තියෙද්දි මේ වට යන ක්‍රමය යන්නේ කියලා. ඉතින් උන්වහන්සේ කියනවා මේ ධම්මචක්කපවත්තන සූත්‍රය අහනකොටත් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. ඉතින් ඒක තියෙන නිසා පොඩ්ඩක් අහලා බලන්න ඉතින් සෝවාන් වෙනවම හොතයි. කවුරුත් තරහ වෙන්නේ නැහැ. ධම්මචක්කපවත්තන සූත්‍රය අහනකොට සෝවාන් වෙනවනම් හොඳයි. නැත්නම් බාහ්‍ය දාර්ශනික කියප එක දැක රහත් වෙනවද බැන්නම් මලකට එන්න මං කියලා දෙන්නම් අනික් ක්‍රමෙ. අර හිමීට යන ක්‍රමය කියලා දෙන්න. ඒක නිසා එක එක නාගේ උපනිෂේ සම්පatti වෙනස්, සර්වචනාගේ දේශනා විලාස වෙනස්. ඒක නිසා මේ අන්තිමට කියන්නේ බැරිම නම් කදී ඕ සමාධිය ලබා ගැනීමට දිරිදර මේ සීම වේවා කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ භාවනා වැඩමුළුවට නවකයන් අපගේ වැඩ ජීවන පිණිස සක්මන් භාවනා ගැන තවදුරටත් විස්තර කර දෙන්නේ නම් කෘතඥ වෙමි. මේ මේ නවකයේ කටහඬකින් කවුරු හරි ඉදිරිපත් කරන්න කැමැතිද දැනට කරන්නේ කොහොමද කියලා. ඒකෝට මට හොඳට තේරෙනවා අර මුල් උපදේශ ටික ලැබලා තියෙනවද දැනට කරනවද අල්ලලා තියෙනවද කියලා. ඒකෝට මට පුළුවන් තව ටිකක් තල්ලුවක් දෙන්න. ප්‍රශ්න දීපේක්ෂණ කොට කරන්නේ නෙමෙයි මම මේ අහන්නේ. කවුද කැමති දැනට Taman ඒ ලැබව උපදේශ අනුව සක්මන් කරනකොට ලැබිච්ච අත්දැකීම් පොඩ්ඩක් සභාවට දෙන්න. සභාවට සභාගත කරන්න. ඒකට ඒක හොඳ මේ පටන් ගන්නක් වෙනවා. හොඳ හරස්කඩක් වෙනවා කොහොමද තේරුම් ගන්න තියෙන්නේ කියලා දැනගන්න. මම හරි සතුටුයි මේ ප්‍රශ්නෙට. මොකද ඒක අනිවාර්යයෙන්ම ඔය හැම කෙනෙක්ම ගෙදර යනකොට ස්තුති කළ යන එකක් තමයි මෙහෙදී කරගත්ත මේ සක්මන බොහෝ දුරදි කියන ප්‍රතිඵල දෙනවා කියන්නේ. කවුද කැමති මේ තමන්ගේ අත්දැකීම් ටිකක් සභාවට ඉදිරිපත් කරන්න. නැත්තම් ප්‍රශ්නයක් පිළිතුරු අනිතර දානද මේ ඒක ටික වෙලාවක් භාවනා කරන්න වෙලා හම්බ වෙන නිසා. කැමති කතා කරන්න. අපේ සංකරද මොනවද ටිකට් කරලා. අපි පාටි ඉතින් අහවක් විතර මොකක්ද පොඩ්ඩක් මයික් එක ඇඩ් කරන්න. වම් දකුණ පැහැදිලිවම පොදුනා. ඊපස්සේ වම් දකුණ මුළු ජීවිතේ විකටම වම් දකුණ විදියට වෝකත් ලැබුණා. ඉත සමාධිය. ඊට පස්සේදී අකුලේ හැකෙන් හැකෙන් ඊට පස්සේ විලුඹ තව රෝගේ ඉඳලා ඉදිරිපස්ස එද්දී දුබෝසු රූපයක් දැනුණා. යක්ක සීතල උස්තරගේ අවස්ථාවන් රාත්‍රියේ ඉඳගෙන. යාත්‍රාවේ මොන අවස්ථාවන්දී සිතුවිලි ඇවිල්ලා ඒ බාධාවක් නැතුණා. ඒ සිතුවිලි තමයි වාසකේ මොකද ඩයබටික් කියනවා කියන එක තමයි මම පස්සේ කිව්වේ. ඒක තමයි එතකොට මම කැමති මේ ටිකම ටිකක් සාකච්ඡාවක් නැත්නම් හරස් ප්‍රශ්න අහන්න. මේ විදිහට පරයන්කේ ඉඳගත්තාම අපි තුමා ආනාපාන බලනවා ආශ්වාස ප්‍රශ්වාස දකිනවා සක්මන් කරනකොට වම දකුණ දකිනවා එතකොට ආනාපානේ ඉඳගෙන ඉන්නකොටත් මේ වගේ හිතවිලි එනවා සක්මන් කරනකොටත් හිතවිලි එනවා මේ දෙකේදී ආනාපානේ පරයන්කේදී සහ සක්මනේදී වම දකුණ ගත්තාම බලන්න ලේසි ගතියක් නැත්නම් බලන්න කරදර අඩු ගතියක් තියෙන පරයන්කේදී සක්මනේ හොඳට තිබුණා අරකට වඩා ඉතිපත් එතකොට හිතවිලි බාධාව ගත්තොත් ආනපන කරනකොට හිතවිලි වෙනවා සක්මණේනකොට හිතවිලි වෙනවා එක හිතවිලි ප්‍රමාණය වැඩි ඉන්නේ පරියන්ඛේද සක්මණේද දෙක හිතවිලි තියෙද්දිත් Tamanda වැඩියෙන් කරන්න පුළුවන් ආනපාන පරියන්ඛේ කරන එකද නැත්නම් හිතවිලි තියෙද්දි සක්මන් කරනවා හිතවිලි වැඩියෙන් අරකදී දක්න්නේ නැහැ සක්මණේ තමයි පහසෙන් හිතවිලි තියෙද්දි දුර්වල කරලා යන්නේ. ඒකේ කාරණා දෙකක් එතන. මුදුවර සලකලා බැලුවොත් කෙනෙකුට සක්මන් කරනකොටත් හිතිලි වගේක් එනවා. පරියන්ක ඉන්නකොටත් එනවා. මේකේ වැඩියන් එන්නේ කො වැඩියක් හිතවිලි එන්නේ කොයි එකේද කියලා එකක් බලන්න. දෙක තමයි ඒකේ ඉතුරු ඉදිරි පියවර හිතවිලි තියෙනවා. හිතවිලි තියෙද්දි මම දකුණ බලන්න පුළුවන්. හිතවිලි තියෙද්දි ආශ්‍රව ප්‍රසවාස බලන්න පුළුවන් ද කියන එක මේක අපි කියන්නේ හිතවිලි හරහා බැලිලා. හිතවිලි විනිවිද බැලිලා එතකොට හිතවිලි බාධා නැතුව නෙවෙයි නමුත් ඒකටම කියලා කර අර නිකන් ඉන්න ඒ තියෙන හිතවිලි ඇසෙත් වම දකුණ කරනවා සක්මන කරනවා ඉතින් මේකෙදී සාමාන්‍ය අත්දැකීම තමයි මේ සක්මනේදී සාමාන්‍ය හිතවිලි ටිකක් තිබුණට ඉස්සලා ඉස්සලා හිතවිලි වලට කලකොලපන් වුණාට පියවර තැබිල්ල බාධා නැතුව කරන්න පුළුවන් හිතවිලි තියෙද්දි පියවර දකින්න පුළුවන් ඇති වෙනවා මේක හරි වටිනාකමක් තියෙනවා මේ ඉතිනදා වැඩ කරනකොට සත්‍ය ප්‍රත්‍ය. ඒ කියන්නේ හිතවිලි එනවා, ශබ්ද තියෙනවා, රූප පේනවා. ඒ වුණත් ටික ටිකක් ඉස්සල ඉස්සල කලකොලක් වුණාට මේ වම තියෙනවා, දකුණ තියෙනවා කියන එක හුඟක් ඈත් වෙන්නේ නැහැ. කිට්ටු කිට්ටුමත් නෙවෙයි යම් ප්‍රමාණයක් දැකගෙන යන්න පුළුවන්. එතකොට යෝගාවචරයට පස්සේ යනකොට වෙලාවක් හම්බ වෙනවා. මේ හිතවිලි වගේක් තියෙනවා. හරයක් නැහැ. ඔබේ නිකන් නිකන් කතා කරන හිතවිලි. මේ පැත්තේ වම දකුණ තියෙනවා. එතකොට හරියට දෙකම පනවලා තියෙනවා. තමන් කොයි එකටද කැමති වගේ. හිතවිලි ගැන අඩු ගානේ හිතනරක් කරගෙන හෝ අයියෝ මෙච්චර මම භාවනා කරද්දි මට හිතවිලි එනවා නේද කියලා මොනම දෙයකින් අර හිතවිලිත් එක්ක දඟලනක හිතවිලි වැඩි වෙනවා. ඔය තිබිච්ච අයකට කමන්නේ මට බැරිද මේ හිතවිලි තියේදී වම දකුණ දෙක බලන්න කියලා යම් වෙලාවක ඒ විදිහට ගිහිල්ලා වම දකුණ අහු වෙන පටන් ගත්තොත් හිතවිලි ඇටි හැලෙනවා කියලා ගන්නවා. ගුරුමෛත්‍යකේ හට ගන්න ඇටි ඔක්කොම හරියන්නේ නැහැ. ඇටි හැලෙනවා. දැයෙන්නේ ඇහිලා විදිය දෙකයි හරියන්නේ. ඒ වගේ අර හිතවිලි අල්ලා හිටින ගතිය, සරු වෙන ගතිය අඩු වෙලා සක්මන කර ගන්න පුළුවන්. මේක හරිය ලොකු ජයග්‍රහණයක්. මේක හරියට කියනවා නම් මේ සිද්ධාර්ථ කුමාරයා බිම් පිට ඇවිද්දවා. හිතවිලි පිපෙනවා. තමයි ඒ චිවිලි උඩ ඇවිදිනවා කිසි ගාණක් නැහැ. තමන්ගේ වම දකුණ විතරයි බලන්නේ. මෙන්න මේ කෙනෙකුට විතරයි එදිනදා වැඩ කරනකොට කවුරු හරි කතා කරද්දී රූප වෙන්නේදී තමන් ගත්ත අරමුණ මත කර ගන්න පුළුවන්ද? අරමුණත් එක්ක වැඩි ඇසුරක් පවත්වන්න පුළුවන්ද කියන අත්දැකීම ගොඩාක් වෙලාවට අපි ලබන සක්මනේ මේකෙදී සක්මනේ දෙකලෙවරේදී නෙවෙයි සක්මන මැදදී. සාමාන්‍ය හැල්මේ විදගෙන යනකොට හිතවිලි ගොඩාක් එනවා. ඔත් ඔන්න කමන්නේ. ඒ ආපු හිතවිලි මම එන්නේ කියලා අපි කියන්නේ මම වම දක්වන බලනවා කියලා බැලුවොත් හරියට හිතවිලි කාපට් එකක් උඩ යනවා වගේ, හිතවිලි අනුබදරක් උඩ යනවා වගේ ඇවිදින්න. මේ විදිහට යනවනම් සක්මන්ට මම උපදෙස් දෙන්න දෙයක් නැහැ බොහොම හොඳට සිද්ධ වෙනවා. ඒ කියන්නේ දන්නවා තමයි දන්නවා ජාම බේර ගන්න ඕනේ හැටි. මේ මේ ප්‍රශ්නෙත් මහත්තයෙක් මම අපිට නැහැ. ඒකට ප්‍රශ්නයක් කරන්න මේක උත්තර ලැබුණද නැද්ද? මේක තියෙන්නේ භාවනා වැඩමුළු නාකයන් අපගේ වැඩි පිළිවෙල විදිහට සක්මන් භාවනා ගැන තවදුරටත් විස්තර කර දෙන්නේ නම් පුතත් වෙමු. යනකොට මම දෙන්න හැම කෙනාටම ගෙනියන සක්මන් භාවනා පිළිබඳ පොතක්. ඒක ඔක්කොමල හොඳයි කියාවේ පොත ඇත්තටම හොඳයි. නමුත් දැන් දෙන්නත් මොකද දුන්න ගමන් ඕකත් බල බල ඉන්නේ. නමුත් මම කියනවා මේ මේ මාතෘ ප්‍රකාශ කරා වගේ තම තමන්ගේ දැනට කරගෙන යන ක්‍රමයේ අත්දැකීම් පිළිබඳ පොඩ්ඩක් හෙලි කරන්නේ නැත්නම් කමඨාන් සුද්ධ කරන වෙලාවේ එතකොට පුළුවන් පොඩ්ඩක් තව දියුණු කරන්න දෙන්න. සම්පූර්ණ මුළු ධර්ම කියලා දෙන්න ඉවර කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ විදිහට යනකොට පරියන්කේදී ඇත්ත එක වහගෙන සාද්ද නැතුව වේදනා හිතේ මොකුත් නැතුව චේතනා විරහිතව කරා. සක්මන් කරනකොට චේතනා පූර්වක වම දකුණ කරනවා. රූප පේනවා ඇත්ත අරගෙන ඉන්නවා. ශබ්ද ඇහෙනවා. ඊ අතරමැද මම ගත්ත මූල කර්මස්ථානේ දිගට පැවැත්වෙන කියන්නේ අභියෝග මැද. යම් ප්‍රශ්න මැද කරන එකයි මේකේ තියෙන මේ විශිෂ්ටත්වය. ඒක බාධාවක් විදිහට ගණන් ගන්නෑ. වීර්ය වැඩිීමේ ක්‍රමයක් හැටියට තමයි සක්මන කරන්නේ. මම හිතන්නේ සම්පූර්ණ මම උත්තර දුන්නයි කියලා මම මේ සභාවට භාගයක් ඉතුරු කරලා යන්නේ කවුරු හරි කැමති නම් තව තම තමන්ගේ අත්දැකීම් එකතු කරුවොත් ඒක මේ තොරතුරක් වේවි. මේ චක්කන පිළිවෙල තව ගැන කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඊගා ප්‍රශ්නට යනවා. ගරු ස්වාමීන් වහන්සේ මට පරයන්ක භාවනාදී අරමුණු අඩවි ඇතිවීම නැතිවීම දැනේ. එය මන්දගාමී ලෙස කෙරේ. නිතිමත ස්වභාවයක් ගනී. එහෙත් එය නිතිමතක්ද නොවන බව දැනේ. ඒ නිසා මානසිකාරයේ වේගවත් කළ යුතුද? මේකෙදී මම හිතනවා මම කියන දේ කියලා තේරුම් ගත්තයි කියලා. එහෙමනම් ක්‍රම දෙකක් මට යෝජනා කරන්න පුළුවන්. එකක් මේකනම් ආරේ මේකනම් ක්‍රමය අරමුණ අඩුවීම අඩුවියගෙන යන එක ගොරෝසු තත්ත්වයෙන් සියුම් තත්ත්වයට යන කියලා මේකට කියන්නේ. නැත්නම් සියුම් තත්ත්වයෙන් අතිසූක්ෂම තත්ත්වයට යනවා කියන එක අන්න ඒ වෙනස් වෙන එක පිළිබඳව සම්පූර්ණ අවදීන් සතිය අඛණ්ඩ සතියකින් අතරමැදදී හිත ඉමේ දුවන්න දෙන්නේ නැතුව නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ ඒ අරමුණු තුනි වේගන හැටි, ගෙවක් කරන හැටි බලන්න. ඒකල හිතට වද්දා ගන්න ඕනේ අරමුණක් සංඥාවක් නිමිත්තක් සහිතව නැත්නම් අරමුණකින් නිමිත්තකින් සංඥාවෙන් ආධාර ලබන සතියට වැඩිය ගැඹුරු සතියක් තමයි අරමුණකින් නිමිත්තකින් සංඥාවකින් තොරව පවත්වන සතිය. ඒක නිසා ආරමුණ දිගේ ගිහිල්ලා ගිහිල්ලා ආරමුණ ගෙවුනට පස්සේ සතිය තාම කෙලින්ද වැටලාද කියලා බලන්න. කිසියම් හුලං අදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ ආරමුණ තියේ මේ සතිය තියෙනවා නම් නිමිත්තක් නැතුව ආරමුණක් නැතුව සංඥාවක් නැතුව ඒකට හුඟක් ආධාර කරගන්න. ඒකට ගොඩක් අනුග්‍රහ කරන්න. ඒ අනුග්‍රහ කරනකොට කෙලස් කරන්නේ නින්දට වටන. මාරපාක්ෂික දේන නින්දර වටන. තමන් ලෑස්ති වෙලා යන්න ඕනේ මෙච්චර ලස්සන උපයාගත්ත දේ අයාල යන්න දෙන්න බෑ මම මේකට වෙනකට වැඩි අවදි වෙන්න ඕනේ. මේ අනිමිත්ත වශයෙන් පේන නිවි අරමුණ නැතුව කෙලින් හිට ගන්න හදන සතිය තමයි අත්‍යවශ්‍ය කියන්නේ පොඩි කාර දඬුවට ගහලා දීලා අත්තට දිගේ ඇවිදින බබා පස්සේ දඬුවට අත්තට නැතුව කෙලින් ඇවිදිනවා. ඒක අන්තරදී හොඳයි. හැබැයි එතකොට හොඳ ඇස්මැල්මකින් ඉන්න ඕනේ මොකද මූ දඬුවට උඩින් පැන. උඩින් පැනනවා කන්නට යනවා. නල්ල කඩනවා. ඉතින් තාත්තගෙන් අම්මා ගුටි ගන්න වෙලා. ඒ ගෙදර එනකොට පොඩි එකා වට. වින්ද මේ මූ දඬු කන්දෙන් දඬුවට අල්ලගෙන යන එක දැන් කරන්නේ මෙතෙන් නේ දඬුවට උඩින් පැනනවා. බැලලා බෙල්ල කඩනවා. ඒ වගේ තමයි සත්‍ය මෙතෙන් නැගිටිනකොට හරිය සෙල්ලක්කාර. ඒ සෙල්ලක්කාර සත්‍යයට ලොකු අවධානයකින් ඒ කියන්නේ නිකන් දඟලන දරුවෙක් බලා කියාගෙන ඉන්න අම්මා කෙනෙක් වගේ ලොකු අවධියකින් ඉන්න දඬුවට අල්ලගෙන නැගිටලා අන්තිම දඬුවට නැතුව ඇවිදින්න පුරුදු වෙනවා. ආ නිතෙන්ට යනකොට නිදිමත ස්වභාවය කෙලස් කියලා ගන්න මරණින්දක්. නමුත් ඒ වෙලාවේදී අවධිය අවදි භාවය අප්‍රමාදේ කියන එකට හොඳ අර්ථයක් තියෙනවා. මේකට අවදි වෙනවයි කියන එක ලේසි නෑ. ඒක නිසා පළවෙනි කාරණාව තමයි මූල කර්මස්ථානයේ අරමුණ ගෙවම් කරන හැටි හොඳට බලන්න. දෙක ලෑස්තිලා යන්න මේ වෙලාවේදී නිින්දකින් මාව බිම දාන. නිින්දකින් මාව කලකොලොක්පක් කරනවා. එතකොට මට වෙන්නේ මොකද? අර ලැබිච්ච තෑග්ග බාර ගන්න කෙනෙක් නැහැ. ඒ නිසා මම ලෑස්තිලා යන්න ඕනේ මේ මායාවල් වලට අහු වෙන්නේ නැතුව කියලා ගියොත් මේ භාවනා වැඩමුළු සාර්ථක එකක් වෙනවා. අඩු ගන්න අඩු ගන්න මේ ලියුපේ කරන සාර්ථක එකක් වෙනවා. සාර්ථක ලකුණු පෙන්නලා තියෙනවා. මම මේ කියලා දෙන්න හදන්නේ ඒකෙදී උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න හැටි දෙවට අරමුණ මෙනෙහි කරමින් යන්න දෙක ලෑස්ති වෙලා යන්න ඇස් බැඳුමක් මායාකාරයක මායාවක් බලන්න අල්ලන්න උත්සාහ කරන කෙනෙක් වගේ ගියේ කාජීව අෂ්ටාංග ආජීව අෂ්ටාංගික අෂ්ටාංග සීල සමාදන් වී සම්ප්‍රප්‍රදාප සිල්පදේ කරනොත් සම්පූර්ණයෙන්ම සිල් බිඳීමක් වේද පංචිල් ගතයට මුසාවාදවලට මේ කොටස ඇතුළත් බවින් සිල් පංචිල් නොකඩේද මේක හිතා ගන්න ඕනේ සිල්පද කියලා කියන්නේ දන්වැල් රවුමක් දන්වැල් රවුමේ කොයි පුරුක කැඩුණත් රවුම කැඩෙනවා ඒ නිසා සම්පප්පලාප කියලා විශේෂයෙන් නොකියුවට පංචිල් වලටත් මේක කියලා තියෙන විදිහට මුසාවාදවලට මේක අඩංගු වෙලා තියෙනවා ඉතින් ඒක නිසා සිල් බිඳීමක් සිද්ධ වෙනවා. නිසා පුළුවන් තරම් සම්පප්පලාට නෙවෙයි මොනවාක් කතා නොකර හිටු ගන්න තියෙන්නේ. කාපටි මිනිස්සු මෙහෙට ගෙනාවලු මේ දෙවෙනි ලෝකෙ විදිහට. මුගේ රටට ඉබ්බෙත් දාලා හිටියා. මුදු මිනිමස් කරනවා. ඉතින් මේ කට්ටිය මිනිමස් කරනට හප කතා කරනවා. ඉතින් පුළුවන් තරම් අර ඒ හැම වෙලාවෙම සුද්දෙක් ඉන්නවලු ඒ කාපටි සොල්දාදුවත් එක්ක යනකොට මේ මොකද ඌගේ ඉබ්බෙක් දාලා ඉන්නේ. ඉතින් අපේ අම්මා කොල්ගහුල හන්දිය ඉඳලා දිනන පොඩි අක්කා වඩාගෙන. හරි සුදු පාටයිලු. අම්මා තරුණ වයසේ අර කාපිරේ ඇවිල්ලා වඩා ගත්තලු මේ පොඩි බබා. දැන් අම්මට හරි බයයිලු මේ කයි කියලා. ඒතර ළඟට සුද්දා සුදු හොල්තාතු වගේ හරි අපේ කෙනෙක් ඉඳලා කියනවා නෑ මේ මෙයා ඉන්නේ ඒකට තමයි කණ්ඩ දෙන්නේ නෑ කියලා. අර සුදු පාට නිසා ඇවිල්ලා වඩා ගත්තා ඉතුවා. තාම මතක් කරනකොට අම්මා කියනවා ඇඟ හිරි වැටෙනලු මේ කටේ ඉබ්බ දැක්කට පස්සේ මේ මම දැන මේ මේ වයසක ඇත්තෝ ඉඳලා තියෙනවා දැකලා තියෙන්නේ මේ මේ කාපිරි මේ මරැටිත් ඇවිල්ලා තියෙනවා ලංකාවට කාපිරිත් ඇවිල්ලා තියෙනවා ඉබ්බ දාලා තියෙනවා ඉතින් බුද්ධජනනාසේ අපිට දාපු ඉබ්බ තමයි ඔය ආර්ය තුන්ණී භාවය කියන්නේ ආර්ය තුන්ණී භාවය කියලා කියන්නේ වචනය බින්දින් නැතුව නිතරම අරසකන් එක ඒක ඉතින් සෑහෙන භාවනාව හරියනකම් අමාරුයි. ඒක අනුකම්පා කටයුතු. භාවනා නොදනුවත්කම නිසා තමයි මේක වැඩි කතා කරන දැන් මට වෙලා තියෙන්නේ. භාවනාව නොදැනින්ද මට කතා කරන්න වෙලා. නමුත් පුරුදු වෙනකන් පුළුවන් තරම් සීලයකට යට කරගන්න නැත්නම් තව කෙනෙකුගේ කරදරයක් වෙන එකයි තියෙන්නේ. මේක නම් ලස්සන ප්‍රශ්නයක්. සක්මන් මළුවට ඇතුළේ බල්ලා පන්නා දැමීමට බී ගැනීමට ගලකට සුවපත් වේයයි මතුරා. ගලෙන් ගැසීම. අකුසලයක් පාපයක් හිංසාවක් නොවන්නේ කෙසේදයි? නුරුස්නා සිතක් සමග කරුණාවෙන් මෛත්‍රියත් දෙන්නේ කෙසේදයි? නුරුස්නා සිතත් සමග කරුණාවක් මෛත්‍රියක් දෙන්නේ කෙසේද? යන්නේ ස්වාමාවී කරුණාවෙන් පහදා දෙන සීක්වා. නෑ ඒක නම් මම හිතන්නේ මතුරු වෙ නැතත් කලින් කාලේ එළවලා දාන කෙනෙක් මම නම් කරනවා. ඒ මොකද මේ මෙතන ගේට්ටුවක් දැම්ම ඒ ගේට්ටුව හැම වෙලාවෙම ඇරලා දානවා. ඉතින් මං කව එක බෝඩ් එකක එක්ක දාන්නේ නැත්නම් වහන්න හදන්නේ කියලා. ඉතින් ඒක ඇත්තට මිනිස්සු අපතේ යනකොට ඇරලා දානවා. ඉතින් ඇරලා දානකොට මේකට ඇවිල්ලා රෑ මාන්ට බසක හතර විතර යනකොට මල් පෑගෙන වගේ පෑගෙනවා. බලනකොට බලු කක්කා. ඉතින් එතකොට එලවණ එක කරනවා. ඒ නිසා මම කියලා තියෙනවා කට්ටියට එමු කරන්න කියලා මම ඇත්තටම බලාපොරොත්තු වටේට වැටක් ගහන්න ඒ වැට ගහන්න කියලා තමයි අපි කැලේ කට්ටි ඇවිල්ලා අල්ලගෙන ගිහලා ලියන මැත්තයා දවසක් පොලිසිය වහලා තිබ්බා. මං ගැහුවේ මේක ඇත්තටම අර දැලක් ගහන්න වටේට ඒක බර ගානක් පීනන වැඩක්. නමුත් වෙන කරන්න දෙයක් නැහැ. කොච්චර කිව්වත් අහන්න ඒ බලන්න කෑම හම්බ වෙනවා. ආ මෙහි එනවා. අනිත් එක හැමදාම උදේට බලනකොට බල තුන් හතරේ ගෙනදා. ඒක නිසා ඒක විශාල ප්‍රශ්නයක්. ඒක නිසා සක්මන් වලට පිසුදු කර ගැනීම සඳහා මම සුත්තන්ට කියලාමයි තියෙන්නේ. කියන්න එපා. එලවලා ගන්න. ඉතින් මම දැක්කොත් මම එලවලා දානවා. ඉතින් ඒකෙදී ප්‍රයෝජන සලකලා ඒ කටයුතු කරන්නේ. ඒක මේ යෝගාවචරෝ මේ මතුරන් යන්නත් එපා, ගල්විනි ගන්න යන්නත් එපා. ඒක අපි ආයතනයේ වශයෙන් අපි කරලා දෙන්න. බැරි වුණොත් ඒකට අනුකම්පා කරලා සමාවෙන එක විතරයි කරන්න තියෙන්නේ. නුරුස්නා හිතක් සමග කන්නාවක් මෛත්‍රියක් දෙන්නේ කෙසේද යන්න. නුරුස්නා හිතින්මයි කරුණාව වෙන්නේ. අපිව දන්න කරුණාව ද්වේෂයේ ද්වේෂයේ වංචනික තත්ත්වය. නියම කරුණාව එන්නේ හිස්සිතේ. කිසිම අරය මෙයා තේරුමකින් බේරුම නැතුව මේ වැඩේ දකින්නකොටම අනුකම්පාව එන්නේ ඒ පිරිසුදු හිතේ. විනාදයක්මකට ප්‍රයෝජන සලකලා නෙවෙයි. අනික උඟ වෙලාවට කරුණාව ද්වේෂයේ වංචනික ධර්මයක් වෙන්නේ ඉඳී තියෙනවා. ඉතින් ඒක මේ කපට බැදියක් තිබිනවා කියලා කියන්නේ උදාහරණයක් පෙන්වන්නෙම මේ ද්වේෂය වැඩ කරන හැටි කපන්න කපන්න ඕනේ. ද්වේෂයේ තියෙන ඉති කපන්න බැරි හින්දා ඉඹින අත එනවා. ඒ වගේ වංචනික ධර්ම ගොඩක් ක්‍රියාත්මක වෙනවා. ඒක ඇත්තට මේ බාහිර දේවල් සම්බන්ධයෙන් අපිට පිටු කරගන්න, ගොනු කරගන්න අමාරුයි. ඉතින් ඒක නිසා ඒක මොකද්ද ආයතනීය ප්‍රශ්නයක් වශයෙන් අපි මේ ස්ථාන කිරුදුරකම වශයෙන් සලකලා ඒ ගැන කර්ෂයාත්මක වෙන්න එපා. නමුත් අර එංගලන්තෙන් ආපු නෝනා කෙනෙක් මට ලියුමක් කියලා දුන්නා. ස්වාමීන් වහන්සේ මේන එක බල්ලෙක් කෙලවන්න එපා. මේක රිලෙවෙක් නැති කරන්න එපා. මේක ඉන්දද්දී භාවනාව යන්න. මේ පොරිකට බල්ලෝ මෙතනම ඉන්න ඕනේ. මූ වෙන කොහෙන්ද? කිසිම නැති කරන්න උත්සාහ කරන්න එපා. අපි බලමු ඒකෙන් අපේ හිත් කර කර ගන්න නැතුව මේ වැඩේ කරගෙන යන්න කියලා. ඒක නිසා ගහන්න යන්න එපා ඒක මම කරලා දෙන්නම්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් කරනට ඇස් තබා ගන්නා මට්ටම කොපමණද? එෙහිදී අත් තබා ගන්න කෙසේද? වේගය පාලනය කරන්න කෙසේද? හුස්මට අවධානය යොමු කරනවාද? අපහසුතාව ඇතිවෙනට වාඩි වීම සුදුසුද? මේකට මේ පළවෙනි ප්‍රශ්න ඔක්කොටම උත්තරෙ මෙච්චරයි. තමන් සක්මන් කරන්නේ මේ මේ හරි කියලා දැනකට ගිහිල්ලා තමන් අදිෂ්ඨාන කරයි කියලා හිතමු. එළියට ගිහිල්ලා ඕ ඇතුලේ කොරිඩෝ එකේ හරි මේකේ හරි ඒ අදිෂ්ඨාන කරපු ඉඩමේ මොනම භාවනාවක් නැතුව එහාට මෙහාට ටිකක් ඇවිදින්න විනාඩි 5ක් විතර. අන්නේ ඇවිදින වෙලාවේ බලන්න මොකද්ද ඇත්ත එක තියෙන තැන. ඒ වෙලාවේ බලන්න මොකද්ද ඇවිදින වේගය කියලා. ඒ වෙලාවේ බලන්න කාය අද්දක තියෙන්නේ කොහොමද කියලා. එච්චර. මොනම තාලකින්වත් එපා සක්මන් කරනවා කියලා රඟපාන්න. නිකා විනාඩි 5ක් විතර එහාට මෙහාට ඇවිදින්නේ ඒකට වේගය අවුල් වෙනවා. එතකොට කෙලින් ඉස්සරහ තියෙන වස්තු බල බලා ගියොත් සක්පනේ හිත යන්නේ හිත විසිරෙනවා. ඉතින් ඉන්සන් කවුදක බලන්න ගියොත් බෙල්ල රිදෙනවා. ওই දෙක අතර මැද තියන්න කියලා. ඒ වගේම අත් දෙක දඟලන්න ගත්තොත් හොල්ලන්න ගත්තොත් ඒක තවද යන නිසා ප්‍රධාන යන නිසා අත් දෙක ක්‍රියා කරනකොට එක්ක ඒක ඉතිං ගණන් ගන්න නැතුව ඒ නැත්තම් අත් දෙක බඳ ගන්නයි කියලා තියෙනවා. ඒ නිසා හොඳම වැඩේ සක්මණේ මූල විනාඩි 5 මොන්නම භාවනාවකින් තොරව නිකන් සාමාන්‍ය වේගෙන් එහාට මෙහාට ඇවිල්ලා ඇවිදිනකොට බලන්න මොකද්ද වේගය මොකද්ද ඇත්තක තියෙන තැන ඒකෙදි කාන්ට හිත ගන්න පුළුවන් නම් මේ ඇවිදින එකට සාර්ථකයි. එතකොට මොනවා හරි කරන්න ගත්තොත් કૃතිම වුණොත් වාක් වේලාවට මේ භාවනාවේ මූල කර්මස්ථානට හිත යන්නේ. එතකොට මේ හුස්මට අවදේ යොමු කරනවද නැහැ. පහයටයි අන්දානියම කරන්නේ. වම වාසියෙන් අර මේ මාත්‍ය විශ්ල කළා වගේ අපහසුතාව ඇති වෙන විට වාගීම සුදුසුද මේ නිසා තමයි චක්‍රණ කෙලවර ආසනයක් හදලා තියෙන්නේ. මෙහි නෑ මේ යට එක ආසනයක් තියෙන උඩ ආසන දෙක තුනක් දෙකක් කියලා කියනවා. ඊ වාඩුවේ ඒ ආසනයේ විශ්‍රාම ගැනීම සඳහා පමණයි. විනාඩි අධ්‍යයක් වාඩි වෙලා ඉඳලා ආයශරය සක්මන් කරනවා. ඒකේ පරියන්ක ගහන්න යන්නත් එපා. මේ සක්මන් කල් ඉවර වෙලා නැත්නම් සක්මනේ වෙහෙස වෙච්ච වෙලාවේ තමන් අධිෂ්ඨාන කරපු වෙලාව පැයක් නම් ටිකක් වෙලා විවේක කරන ආයශරයක් ඒ සම්පූර්ණ වෙනකම් කරලා පරියන්ක කියන්නේ ඒකයි හොඳ. ඒ ආසන වල වාඩි වීම වැරද්දක් කියලා මම කියන්නේ නමුත් මේ සක්මන් ආසන කියලා ආසන තියලා තියෙන්නේ සක්මනේදී ඇති වෙන වෙහෙසෙදී පොඩි වෙලාවක් විශ්‍රාම ගන්න. ඒක අනුමතයි. ඒක ඒ කරන්න කියලා කියනවා. විශේෂයෙන් වයසක අයට නැත්නම් ආතරයිටිස් කොන්දේමාර කියන අයට ටිකක් වෙලා කරන වෙහෙසිනවා වෙහෙසෙච්චා කුටි වාඩි වෙනවා ආයසර වෙහෙසෙන්න උනට පස්සේ සක්මන් කරනවා. ඊළඟ භවයේ සැලසෙන්නේ සැලසෙන්නේ චුතිසිත අනුවද සිහි නැතුව මැරෙන අයට චුතිසිතක් ඇති වෙනවාද එහෙම ඇති වෙන්නේ නැත්නම් මරණ වේලාවේදී සිහි නැතුව මැරෙන එක ලාභයි ඒ කියන්නේ මොනවාර කරලා සිහි නැති කරගත්තොත් කොහොමයකට අහු වෙලා නැත්නම් ඒ ඩයබටිස් ලා මැරෙන කට්ටියට ඒකට චුතිසිතක් නැති වුණොත් එහෙම මේ භවයේ කෙලවර කරන්න පුළුවන් අද මම හිතන අපි අද ඉතින් ආපු දේශනාවේදී ඒක මේ පිළිවික්ෂේ විතරයි මුලක් සම්බන්ධ වුනේ. ඒකදී ඒ ස්වාමීන් වහන්සේ උත්සාහ කළා මරණ විලාසෙ විතරක් නෙවෙයි ඒකේ සඳහන්ම කරලා තිබුණා මරණයක් නැති වෙනකොට මොනිචුතියද කියලා. හොඳට භාවනා කරන එකට හැම වෙලාවෙදිම 100න් ඉන්න එකනට අප්‍රමාදීව ගත කරන එකනට මරණයක් නැත්නම් චුතියක් නැහැ චුතියක් නැත්නම් උපත්යක් නැහැ ඒ නිසා සතියෙන් ගතකරනද සතියෙන් ඉන්න වෙලාවක තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා ඒ හැම මොහොතකම ආශ්වාසයේ කෙලවර වෙලා මැරිලා ප්‍රශ්වාසයේ මුල ආය පටන් ගන්නවා සිදු ආශ්වාසයේ කෙලවර තන මරණයේ ලක්ෂණ සියල්ලම තියෙනවා ප්‍රශ්වාසයේ පටන් ගන්න තන උපත්ති ලක්ෂණ සියල්ලම තියෙනවා ඉතින් අපිට අර උපත්ති ලක්ෂණ පැත්ත බලන්න ලේසියි ප්‍රසවාසය පටන් ගන්න තැන ආශ්වාසය පටන් ගන්න තැන නමුත් ආශ්වාසයේ නිමාව ප්‍රසවාසයේ නිමාව කොහොමදකට අඳුන්නේ අහුණාට බලන්න හිත ලෑස්ති නැහැ අපේ හිත හැම වෙලාවෙම ඒකට එකකින් පනිනවා ඒ සාචුති උපත් දෙක දැනගන්න ඕන නම් සී නැති වෙලාවෙ නම් ඒක කොහොමදකට කරන්න බෑ නැරෙන්න ඕනේ නෑ දුආන්තරං ආශ්වාසයේ ඉවර වෙනකම් බලන්න ප්‍රසවාසයේ ඉවර වෙනකම් බලන්න බලනකොට ප්‍රස්වාසයේ સમાપ્ત වෙලා ආස්වාසේ පටන් ගන්න තැන මේ දෙක අතර මැද තියෙනවා ඔය ආස්වාසේ චුතිය සහ ආස්වාසේ උප්පත්ති. මේක බලමු. මේක බල්ල බල්ල බල්ලා භාවනාව මේ කරගෙන යනකොට මේකට සතිය ඉල්ලන්නේ සී නැතිකම නෙවෙයි. හුදටම සතියවත් වුණොත් යාත්‍රාවේ දැනගන්න පුළුවන් එහෙම නැතුව ගුරු ප්‍රේරා වේක් කරනා වගේ මරණ මොහොතේ සීනතු බැරිමේ ලාභයක් වෙයි කියලා හිතනවා. ඒක මුලාවක් ප්‍රමාදයකට වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මා කරන්නට ආද්දක දෙපසින් එහා මෙහා ගෙන යෑමේදී සත්‍ය පවත්වා ගැනීම අපහසුයි නොවේද? අර ඉස්සෙල්ලා ප්‍රශ්නය ඇහින්නේ ආද තබන විට වම දකුණ වශයෙන් භාවිතා කිරීමද ඔසවන තබන යනුවෙන් භාවිතා කිරීමද යන මේ දෙකින් වඩා සුදුසු වන්නේ කුමක්ද? මේක ඉස්සෙල්ලා වම දකුණ වශයෙන් කරන්නේ පුරුදු වුණාට පස්සේ තමයි වම ඔසෝනා තමයි දකුණ ඔසෝනා තමයි කියලා එක පිළිවෙල දෙක මෙනි කරන්නේ. සක්මන් භාවනාවේ විශේෂ ආනිසංස මොනවාදයි පහදා දෙන්නේ. ඒ සර්වතනාසගේ චංකම සූත්‍රයේ චංකමානිසංස සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අධධානකම හොති ප්‍රධානකම දීර්ඝ ගමනක් යන ශරීරය සකස් කරනවා. මේ සංසාර ගමන කෙලවර කරලා නිවන් මඟ වගේ දීර්ඝ වීර්ය කටයුත්තක් කරන්නේ හිත සකස් කරලා දෙනවා ප්‍රධානයේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මාපරණමං ගච්ඡති ගච්ඡති කාපු බීපු ලැබෙන ලද ආහාර හොඳට දිරවනවා පතං කෝටි අපබාදු කායික සහ මානසික ලෙඩ රෝග සුව කරනවා ඇති වෙන සමාධිය පරියන්කේ සමාධියට වැඩිය හොඳ මේ ඕන තත්ත්වයක් කරති දරන්න පුළුවන්. ඒ වගේ අනිසංස පහක් සර්වඥාසේ දේශනා කරන සක්මණේදී ඒ නිසා සක්මන චක්ක සක්මන සර්වඥාචි විතරක් ගුණ දක්ව භාවනාවක් අනික කිසිම සාස්ත්‍රවල කෙරෙක් මතක් කරලවත් නැහැ. මේ බුද්ධ ශාසනය විතරයි මේක තියෙන්නේ. ඒ නිසා දුර ගමනක් යන්න කැමති කෙනා අනිවාර්යයෙන්ම මේක පොදු කරන්න ඕනේ. පළවෙනි එකේදී කියන්නේ තියෙන්නේ අර වගේ අද්දක එහාම යකිනිච්චොත් ඒකට සතියන් ඉඳ තිනවා පාදයට වැඩි එක්සම්පක් කළාට අර කොළොන්නරුවේ ගල් පිළිමේ තියෙන අර සක්මන් කරන මුද්‍රාව අද්දක ඉස්සරහ බැඳගෙන ඒක තමයි සාමාන්‍යයෙන් සුදේශයක් වශයෙන් දෙන්නේ අවධානය පිට යෑම නැතර කිරීම සඳහා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යෑමේදී නිදිමත තදින් දැනේ. පිටකේ හීන දකමින්ද නිින්ද යයි. කුමක් කළ යුතුද? එසේ නම් දිගින් දිගට නොනැවති සිටිලි ගලාගෙන එයි. එසේ නැතිනම් දිගින් දිගට නොනැවති සිටිලි ගලාගෙන මේ අවස්ථාවේදී කෙසේ ඉදිරිට යයිත්තේ පාදා දෙනමින් කරුණා කර දැරුව ඉල්ලා සිටිමි. මේ දෙකටම හොඳ උත්තරයක් හම්බෙන සක්මන් කළ වාග්ින එක. සක්මන් කළ වාග්ිනට හොඳට හිත රත් වෙලා තියෙනවා. කර්මන්නේ වෙලා තියෙන නිසා නිින්ද තන ගැටි අඩුයි. හිතවිලි වලටත් සක්මනේදී ඉගෙන ගන්න පාඩම මෙතෙන්ද යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපානීය තමයි ඉස්සරහින් තියාගෙන දකින්න දකිනකොට නිදිමත කියලා කියන්නේ වීර්ය අඩුකමේ ලකුණක් හිතවිලි වැඩි කියලා කියන්නේ වීර්ය වැඩිකමේ ලකුණක් ඉතින් ඒකට ආනාපානයේ හිතවිලි තියෙනකොට කොහොමද නිදිමත තියෙනකොට කොහොමද කියලා සීතල වේගන යනකොට උණුසුම් වේගන යනකොට ආනාපානයේ විස්තර බලා ගන්න පුළුවන් නම් ඉතින් මේ සඳහා සාමාන්‍ය දෙනකොට ඉස්තමයි ආනාපානයේ ළඟ ළඟ මෙනෙහි කරන්නේ ඇතුළේ දෙනවා පිට වෙනවා ඇතුළේ දෙනවා පිට වෙනවා කියලා නැත්නම් ඇතුළු වෙන ඇතුළු වෙන ඇතුළු වෙන ඇතුළු පිට වෙන පිට වෙන පිට වෙන පිට වෙන කියලා මෙනෙහි කරනකොට නිින්ද කැඩෙනවා. ඒ වගේම හිතවිලි වෙනවා වෙනුවට ළඟ ළඟ මෙනෙහි කරලා හිත පුරවලා තියාගන්න කියනවා. නිසා සක්මනයි හිතවිලි මේ පරියන්ක මෙනෙහි කිරීමයි දෙක තමයි මේකේ සාමාන්‍ය මෙවැනි ප්‍රශ්න කර දෙන්න තියෙන උත්තරේ සමහර විටක මේ නිදිමත ගතිය භාවනායේ දියුණුවක්ද කියන දන්නේ නැහැ. දෙවට භවනා කරනකොට ආනාපානෙ ගෙවිගෙන යනකොට බොහෝ විට ඒක නිදිමතකින් පෙනෙනවා. හැබැයි ඒ දෙින්දදී හිත වැටෙන්නේ ආනාපානෙ ඇතුළට. ඒක විතරක් යෝගාචරය අල්ලන්න ඕනේ හිත පිටතට වැටෙන්නේ ආනාපානෙ ඇතුළටද කියලා. ඇතුළට වැටෙනවා නම් නැවත නැගිටින්නේ ආනාපානට. ඉන්දට ඉස්සෙල්ලා ආනාපානෙ ඉඳි පස්සේ ආනාපානෙ නම් ඒකේ හොඳ පැත්තක් ඒක තියෙනවා. ඒ නිසා හොඳට ඒක නිරීක්ෂණය කරන්නේ ඒකම හිත උනන්දු කරන කාරණාවක් වෙනවා. නැවතවර කමඨාන උපදේශ ලැබෙන්නේ නම් ඊට යහපත් පින්දීමෙන් කාර්මික ඉල්ලා සිටීමේ තෙරුවන් සරණයි. ඉතින් මේක නැවතවරක් ඒ කියන්නේ මේ අර පතිය අහන්න සලස්සන කියන එක තමයි මට නම් හිතෙන්නේ. අද අද කවුරු හරි අලුතෙන් ආවද නැහැ? මම හිතන්නේ හෙට කවුද කට්ටියක් එනවයි කියලා තිබුණා. යෙන්න බැරි වෙච්ච කෙනෙක් එහෙම ආවොත් අපි මේ ඊයේ මේව කරපු ඒ පැටිය දාලා දෙන්න. ඒ නිසා මේ සංවිධානය කරන්නට මතක් කරන්න නැවත පැටිය දාන වෙලාව තිබුණොත් අවශ්‍ය තියෙන කෙනෙක් ඒ වෙලාවට ඇවිල්ලා ඒක නැවත ශ්‍රවණය කිරීමෙන් මට අනුත් කර ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ පරයක භාවනාදී ප්‍රථමයේ සතරකමටහන් සල්ප වේලාවක් කර ආනාපාන සති භාවනා පටන් ගත්තාට කම් නැද්ද? ස්වාමීන් වහන්සේ මේකදී ඇත්තටම එම ඒ තමන් පුරුදු කරන තියෙන සතර කමඨාන් හෝ මොනවාරි පූර්ව කෘතියක් කියනවනේ එහෙම කරුවට පස්සේ හොඳට ආනාපාන සතිය පිහිටවනවනම් හොඳයි. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මොන උපක්‍රමයෙන් හෝ හිත ආනාපානයත් එක්ක ඇසුර පවත්වන එකයි. ඒ නිසා කමඨහන් යුක්තව කරලා බලන්න, කමඨහන් නැතුව කරලා බලන්න දෙකෙන් වැඩිය ආනාපාන සතිය පිටන කොයි එකද ඒ ක්‍රමයෙන් තමයි අනුගමනය කරන්නේ ඒ වෙනතුව චතුරාර්යක භාවනාවල විශේෂ පින්කමක් නැහැ ඒක අර ආනාපාන හිත සකස් කිරීම තමයි තියෙන වැඩේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශ්‍රත් ප්‍රසවාස හුස්ම රැල්ලේ බලා සිටින විට අනෙක් කර්ම වලින් ධර්මක සංසිඳීමක් ලැබෙන විට දෙකක් වල හා කොන්ද වේදනා හටගන්නවා. ඒ සමහරට දිගින් දිගට අල්ලා සිටිනවා. ඊට ඉරියව මාර්කර නැවත පටන් ගන්නතර කමක් නැද්ද? මේ විදිහට ඇත්තටම පිළිසිතුට Tamanට වැටහෙනවා නම් වෙන බාධා නැහැ. වේදනා බාධාව තියෙන්නේ ඒකත් නිකන් ඇද්දි ඇද්දි යනවා. ඉවර වෙන කච්චිකුත් නැත්තම් ඉරියව මාරු කරන්න කියනවා නැවතිලි. තේරුම් අරගෙන මම මේ මට දැන් මේ ආනාපානෙ දිව හිත පාත් ගන්න බෑ මොකද මේ වේදනාවේ තරකම වැඩි. ඒක නිසා ආනපාය නතර කරලා ඉරියව් වෙනස් කරනවා. ඒ කියන්නේ පරියන්කෙන් නැගිටිනව නෙවෙයි ඉරියව් වෙනස් කරන එක නැවතිල්ල කරන්න කියනවා. නැවතිල්ල කරලා ආයසර ආනපායට දාන්න පුළුවන් නම් ඒකෙන් එච්චර හානියක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේක වේදනාව සම්බන්ධයෙන් තමයි මේ උපක්‍රමය කරන්නේ. මම භාවනා කරන විට නොයේ කරුණ හිතට එනවා. මට මම නැවත නැවත මුල සිට ආශාස ප්‍රසවාස කරමින් සිටින විට අරමුණ නැවත හිතට එනවා. එම නිසා භාවනා කරගෙන කරගත නොහැකි. මේකට වැඩිය සරලව මේක කියනවා නම් හොඳට පట్టල වාඩි වෙන්න, හරි බඩ ගෑන්න, හරි බඩ ගෑලා මොනම දෙයකටවත් හිත දාන්න නැතුව නිකන්. අනබඩ දාන්න උත්සාහ කරන්න එපා. උත්සාහ කළොත් තමයි මේ විදිහට ප්‍රශ්න තියෙන්නේ තමන්ගේ හිතවිලි එනවනම් ඉන්නද? ඉඳගෙන ඉන්න හොඳට පහසුවෙන් ඉරියව සකස් කරලා මේ හරි පරිගයින හොඳට සංවර කරලා කිසිම අරමුණක් දාන්න එපා. එන ඕනේ අරමුණට ඉඩ දෙන්න. හිතවිලි එනවනම් දිගින් දිගට එන්න දෙන්න. සද්ද ඇහෙනවනම් සද්ද ඇහෙන දෙන්න. යම් වෙලාවක තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා නම් එහෙම හිත බාගෙන යන අරමුණක් නැහැ කියලා ඒ වෙලාව විතර බලන්න මොනවද දැනෙන්නේ මේක මේ ප්‍රශ්නේ මම හිතනවා මේක ටිකක් මේ ප්‍රශ්න විස්තර අවශ්‍යයි. මේ වැලියු බැලමට පේන තියෙන මේ ආනාපානේ ඉක්මනට අල්ලලා ලෝ බැඳගෙන ගිහිල්ලා අල්ලන්න ගන්න උත්සාහයක. එතකොට මේ ප්‍රශ්නේ මතුවේ. ඉතින් හොඳට හැමදාම හොඳට සක්මන් කරලා ඉන්න හොඳට පట్టල වාඩි වෙන්න සමබරව හොඳට බලන්න මනුස්සයේ සහැල්ලු ගතියෙන්, දීච්ච ගතියෙන් සමබර වාඩිලා ඉන්න. එච්චරයි. ඒක පාත් ගන්න පුළුවන් ලොකු භාවනාවක්. ආනාපානේ හුන්නේ නැති ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔය බාහිර කාර්යවල තියෙන අරමුණු නොයනව නෙවෙයි හිත පීඩා ගන්න දෙයක් නෑ එන දේ දැනගෙන ඉන්නවා. අනේක භාවනාදී ඇතිවන කකුල් නැමීමේදී ඇතිවන තදබල කක්කම නැති කරගන්න එක ශීල ක්‍රම දෙකක් තියෙනවා. එකක් උස් ටිකක් උස ආසනයක වාඩි වෙන්න. එතකොට කකුල් වල දැඩි නැමීමේ වෘතු කරන ටිකක් තියෙන සයයි. දෙක හොඳට සක්මන් කරලා ඉල වාඩි. මේ පක්කම දෙක දාපුවාම යම් සාන්තියක් ගන්න පුළුවන් 100 100ක් බෑ. ඒ නිසා පරියන්කේ ඉරියව වෙනස් කරලා බොහෝ විට මේ ආසනයක වාඩි වීමෙන් කකුල් ටික බිමට දාලා වේදනාව අර්ථ ගන්න කවදද තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා සක්මන් භාවනා ඇතුළත් වුණු අතිය නැවත විකාශනය කරන මේ নমස්කාර පූර්වක ඉලා චිත්‍රදයට පිළිම් තුනක් තියෙනවා මේ උපදේශන පැතිය නැවත මේ කාශ්‍ය කිරීම සම්බන්ධයෙන් ඒ නිසා ඉතින් දලලා කන්නේ හැන්දාව රිදම දැන් විජේවර්ධන මාත්‍යත් එක්ක කතා කරලා දැනුම් දෙන්න අද හෝ හිට ඒ පැති නැවත උපදේශක නැත්නම් කර්මස්ථාන පිළිමත් දේශනාව නැවත ප්‍රකාශ කරනවා එතකොට සූත්‍ර කර ගන්න පුළුවන් දැනට අපි පැයකට විනාඩි 10ක වමන කාලයක් කරගෙන තියෙනවා. ලිඛිත ප්‍රශ්න මෙතනින් સમાප්තයි. අයි කියන කාටරි ඊට අමතරව සභාවට ප්‍රශ්න වශයෙන් ප්‍රකාශන වශයෙන් ඉදිරිපත් කරන්න තියෙනවා නම් නැත්නම් මේ මම කියපු ප්‍රශ්න වල තමන්ට අදාළ උත්තරේ නොලැබීමේ හානියක් වෙලා තියෙනවා නම් මේකට මට කියන්න තියෙනවා නම් කරුණාකරලා ඉස්පත් කරන්න කියලා මම ඉල්ලනවා. වෙන වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල සමාප්ත කරනවා. සක්මණකින් පස්සේ ගිලම්පතකින් පස්සේ අපි නැවත හතරට සමෝ භාවනා සඳහා රැස් වෙනවා. ශ්‍රී දිනාරව තෙරුවන් සරණයි.